මේ විමසී පරිදි මේ ප්‍රෝජන දෙකෙන් දෙන ආකාරය විශේෂම භාවනාවට අදාළ ආකාරයේ සරලම් දේශනා අපි පැහැදිලි කරගන්නවා. සෑම කෙනෙක් විසින්ම ඒ කියන්නේ ඕනෑම මාර්ගඵලයක් ලබන්න බලාපොරොත්තු වෙන යෝගාවචරයේ විසින්ම දිනු කලකට ධර්ම හතක් තියෙන එක තියෙනවා සත්‍ය වේදනා ධර්මෝ කියලා. බුදුරජාණන් වහන්සේ විසින් මේ ගොස්සමිතුන් සිතේ බුද්ධංග කියන්නේ මොකක්ද කියන විශ්ලේෂණය සඳහා ඉදිරිපත් කරන පාඩයක් තියෙනවා. බොහොදාය සම්මත්තන් දීපේ කියනවා. මොමන් අවබෝධ කර ගැනීම සඳහා හේතු නිසා බුද්ධංග කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධංග සිතේ පාඩයක් තියෙනවා. මේ බුද්ධංග සංහිතේ කියලා සංහිතනිකායේ සූත්‍රය කියලා පොතක් දැක්කලා තියෙනවා. බොහෝ සෝත්‍රවල දක්වලා තිබෙනවා. මේ කෝපිතේ සත්‍යබෝධයන් භාවිතා භාවයේ කතා අපාරා පාරංගමනාය සම්වස්සන් කියන කියලා පාඩය. මේ බොජ්ජංග ආද වැඩිම තුනේ මෙතනින් එතරට ඒ කියන්නේ සංසාරයෙන් නිවනට පත් කරනවා කියන එකයි වමහස. මේක සරල දෙයක් නෙවෙයි සෝවාන් වෙන බලාපොරොත්තු වෙන කෙනෙක් බොජ්ජංග දන්න වැඩි ඒසෙයි. ඒ වගේම සකදාගාමී බලාපොරොත්තු වෙන කෙනෙක් අනාගාමී වෙනට ඒ වගේම රහත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ බොද්ධංග ධර්ම අද වඩන්න ඕන. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා බොද්ධංග සූත්‍රය ආශිර්වාදෙනවා. මේ බොද්ධංග ධර්මයන් භාෂා කළා බහුලීකරණය කළා නැවත නැවත වැඩුවා කියන්නේ. සත්‍යමේ කප්ප බුද්ධං සම්භාවිතා භාවිකතා විනාශ සම්බුද්ධයි නිබ්බාන සංවත්තන් ආදී වශයෙන් පාඨය. ඒ සූත්‍රය දැක්කම මේ බුද්ධංගත කාශ්‍යපමෝදාගේ සූත්‍රය දේශනා කරන කාශ්‍යපම භාවිතා කරන්නේ එතනට වැඩුවා. අභිඥාය විශේෂණයෙන් දසේතු ධර්මයන් දැනගැනීම සඳහා සම්බෝධය සම්බෝධිය සඳහා රූපාණාය නිවාම නිවාණය සඳහා මේ බුද්ධංග ධර්මම දිනු කළා භාවිතා කළා. එයන් බුදුරජාණන් වහන්සේ පවා ඒ බුද්ධංග ධර්ම හත දිනු කිරීමේ තමයි ඒ බුද්ධත්වයේ සම්මා සම්බුද්ධත්වයට පස්සේ අනිත් මාර්ගඵල ලැබෙන සෑම කෙනෙක්ම ඒ බොජ්ජංග ධර්මයන් දිනු කරන්න උත්සාහ ගන්න ඕන. ඒකට ඒ බොජ්ජංග ධර්ම හත මෙය දන්නවා සති සම්බොධංගය ආදි වශයෙන් කියන හත. සති සම්මේතිය, විරිය, ඒකී, පස්සද්ධි, සමාධි, සහෝපේක්ඛා බොජ්ජංග. ඒකට මේ බොජ්ජංග හත වැඩි යුතු ආකාරයක දෙනවා. ඒ ආකාරයෙන් තමයි වඩන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා කොහොමද මේක භාවිතා කරන්නේ කොහොමද මේක වැඩි යුතු කියලා. ඉදිරිසේ විකෝ සති සම්බද්ධංගම් භාවේති විවේකේසං විරාපේසිකං නිරෝධනිසං වස්සංග පරිණාමි. ඒ විදිහේ බද්ධංග හතරම කියනවා. මේ බද්ධංග වඩන්නේ සති ආදී බද්ධංග සම්හත වඩන්නේ විවේකයේ මිශ්‍රය කරගෙන විවේකේසිකං විරාමනිසං විරාමයේ අසුර කරගෙන නිරෝධනිසං නිරෝධයේ අසුර කරන අසුර කරගෙන ඒ වගේම වස්සංග පරිණාමි මේ සියල්ලම අතහැර දැමීම අවසන් කොටගෙන. ඒ කියන්නේ ඒ කියන්නම අතහැර දැමීම පාදක කරගෙන. මේ කරුණු හත සංහතර සම්පූර්ණ වන්නට ඕන. විවේකනිෂ්ඨම්, විරාමනිෂ්ඨම්, නිරෝධනිෂ්ඨම්, වස්සද්ද පරිණාම. ප්‍රඥාව වඩන විට ඒ කරුණු හතර අපගේ සුත්තර වැඩෙන්නට ඕන. මොකද විවේකනිෂ්ඨම් කියන්නේ විවේකයේ නිශ්චය කරගන්න. මේ ප්‍රවත්ත තුනක් තියෙනවා කාය විවේක, චිත්ත විවේක සහ උපද විපදි විවේක කියලා. ඒතර කාය විනය කියන්නේ බොද්ධංග වඩන පුද්ගලයා විසින් තමන් මුසම තැනක තනිව වාසය කරන්නට ඕනේ. කියන්නේ භාවනා කරන විට අන් අයගෙන් ඈත් වෙලා තනිව ඉන්නට ඕන. කාය විනයක අවශ්‍යයි. අන් අය සමග කතා බහ කර කර එහෙම මේ බොද්ධංග ධර්ම වඩන්න ඉන්නේ අන්ත සමග එකට ඔක්කොම බොද්ධංග ධර්ම වඩන පිරිසක් නම් ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් සමාජයේ කාය විනයක අවශ්‍යයි. ඊළඟට චිත්ත විනයකේ අය විවේකයෙන් සිතක් ගඩන්නේ සිතේ විවේකයක් නැත්නම් දුක් විවේකයේ කෙනකින් අදහස් ගන්න සිතට විවිධාකාර අරමුණු එනවා නම් සිතට විවිධාකාර අරමුණු ගලා යාම නිසා සිත විවිධ අරමුණු කරා දිවගෙන යනවා නම් ඒ සිත දිවෙන නිසාම සිතේ විවේකයක් නැහැ සිතට විවේකයක් වෙන නිසා සිත නිස්සර වන්නට ඕනේ සිත සමාධිමත් භාවයට පත්වෙලත් වෙනවා ඒක නිසා මේ බොද්ධංග ධර්ම වඩන විට ආය විවේකයක් අවශ්‍යයි හිතේ විවේකයක් අවශ්‍යයි ඊළඟ කාරණාව තමයි උපදීවියක. උපදේ කියන්නේ විවිධාකාර ක්ලේශ ධර්ම. අ මොකද ධර්ම රාශියක් තියෙනවා. ඒකෙන් උදාහරණ වන්නේ ක්ලේශ උපදී. ඒ ක්ලේශ ධර්ම කොට තුළ ඇතුලින් වෙන්න ඉඩන විශේෂයෙන්ම රෝග දෝෂ මොහ අවික්‍රේෂ වෙනවා මේ දන්නවා. මේ ක්ලේශ ධර්ම ඇති වෙන්නට ඉඩන විශේෂිත පිස්සුව බබාගෙන ඔබ ධර්ම ධර්ම වඩන්න ඕන. ඒකට ඒ විවේක නිශ්චිතයි. කාය විවේකයේ තියෙන තොන, චිත්ත විවේකයේ තියෙන තොන, උපදී විවේකයේ යන ඉඳෙන්නට ඕන. මේ බොද්ධංග ධර්ම වන්න සුද්ධයාගේ සිත තුළ. එතකොට කාය විවේක නිසිතම්. සත්‍යම් බොද්ධං ගම්භාවයේදී විවේක නිසිතම් දීපාවගෙන නිසිතම් දෙවන කාරණා. විරාගයේ නිසිත කරගෙන විරාගයේ කියන්නේ නොයල්ම. අපේ බොහෝ දේවල් වලට සංස්කාර ධර්ම වලට ඇදී යන කටයුතු කරන විශේෂයෙන්ම භාවනා කරන අයගේ ඇදීන් තියෙනවා ඒ තමන් ලබලා තියෙන යම් සමාධියක් තියෙනවා මේ සමාධිමත් සම්බුලට ඒවැය තියෙන සමාධියෙන් ලැබෙනා උසකයට ඒකියට ඒ වගේ දේවල් පිළිබඳ බව සම්පූර්ණ ඇලීමක් දෙන්න පුළුවන් බැඳීමක් දෙන්නට පුළුවන් විරාමනේෂිතන් කියන්නේ සියලුම සංස්කාරකයේ කිසිම බැඳීමකින් තොරව ඒකෙන් කියන ධම්මයේ කෙරෙහි බැඳීමකින් තොරව මේ ධර්මයන් දිනු කරන්නේ වොද්දංග ධර්මයන් කෙරෙහිවත් වැඩිමක් නෑ. විරාග නිශ්චිතං කියන්නේ මේකයි. නිරෝධ නිශ්චිතං කියන්නේ නිරුද්ධ වී යාම දැක දැකා භාවනාවේ වොද්දංග ධර්ම වැඩි කරන්නේ. නිරුද්ධ වෙනවා කියන්නේ මේ වෙනවා. ඕනෑම සංස්කාර ධර්මයක් ඒ කියන්නේ සීතල පවත්නා වූ ඒ චිත්ත සංස්කාර ධර්ම හැම එකම ඇදී ගමන් නැතිලා යනවා. වොද්දංග ගැන කතාවක් ඒකමයි. ඒකේ තමයි ඒකේ සත්‍යතාවය ඒකමයි. අපි සත් සම්බන්ධනේ වඩනවානේ සතිය ඇති වෙනම ඊළඟ සතිය එනකොට කලින් ඇති සති ධම්මේ නැති වෙලා. සතිය කියන්නේ කායික ධම්මයක් ඒක ඇති වෙනම නැති වෙනවා. ධම්මේ කියන්නේ ප්‍රඥා සංකල්පික ධම්මේ. ඒකවල ප්‍රඥාව ඒවත් ඇති ගමන් නැති වෙනවා. මේ විදිහට බොද්ධංග ධම්ම සෑම එකක්ම ඇති වෙච්ච ගමන් නැති වෙන ආකාරයේ දැක දැක භාවිතා කරන්නට පුළුවන් නම් දීම කරන්නට පුළුවන් නම් ඒක සාමාන්‍යයෙන් බොද්ධංග වඩනවාට වඩා උසස් ක්‍රියාවක් වෙනවා. දැන් ඕනෑම කෙනෙකුට බොජ්ජංග ධර්ම දෙක දෙක හරි දිනු කරන්න පුළුවන්. නමුත් මේ නිරෝධ නිශ්චිත නිරෝධයේ අද්දතුමින් බොජ්ජංග ධර්මයේ වඩන එක තරම් පහසු කාර්යයක් නෙවෙයි. ඒකට සමාධිය අවශ්‍යයි, ප්‍රඥාව අවශ්‍යයි. මේකයි සමාධි ප්‍රඥා පාදතු නිරෝධයේ අද්දතුමින් භාවිතා නිරෝධයේ අද්දතුමින් මේ බොජ්ජංග ධර්මයේ වඩන එක තමයි සම්මුඛ සුදුසු වන්නේ. අවබෝධයක් ඇතිවත් ඒ සෑම බොද්ධංග ධර්මයක්ම වඩන අවස්ථාවේදී ඒ සෑම ඇතිවෙන ඇතිවෙන බොද්ධංග ධර්මයක්ම නැති නැති යන ආකාරය දැක දැකම ස්වභාවිකා තේම තමයි වැඩි වෙන තමයි සැලෙන්නේ. ඊළඟට නිරෝධනයේ සතන් ඊළඟට වස්සග්ග පරිණාමය. වස්සග්ග පරිණාමය කියන්නේ නිවනටම යොමු වෙච්ච නිවනම ආරමුණු කරගෙන ඒ කියන්නේ පරිණත භාවය කියන්නේ නිදීන සම්පූර්ණ වීම මේ තියෙන කියන එකයි පරිණාමය කියන අදහස් කරන්නේ. ඒ සම්පූර්ණ අතහැරීම ඉලක්ක කරගෙනයි අපි මේ භාවිතා කරන්නේ. ඒකට බුද්ධංග ධර්මයන් වඩේට ඒ දිනු කරගන්න ධර්මයේනු අවබෝධ කරගන්න ධර්මයේනු අත්හරින්න අත්හරින්න බුද්ධංග ධර්මයන් හැදීවා. කවර භාවනාවක් කිරීමෙන් වුණා සාර්ථකත්වයක් ලබා ගැනීමට නම් ඒ අවබෝධ කරගත් ධර්ම වල එල්බගෙන ඒවා අල්ලගෙන දඟලන්න හොඳ නෑ. ධම්මාකෝ උපහාසක් බාගල බුදුහාමුදුරුවෝ දැක්වෝ කාර්යයක් කියන ධර්මයක් හොඳලා අතහැරිය යුතුයි කියලා. ඒක නිසා අවබෝධ වෙනවනේ යම් කිසි ධර්මයක්. ඒ අවබෝධ වුණාට පස්සේ හොඳයි ඒ ධර්මය අවබෝධ වෙනවා. ඒක සංස්කාර ධර්මයක්. එතකොට පහළ වූ සිටිවිලි ධර්මයක් ඒක ඇති වුණා, පැවතුණා, නැති වුණා. ඒකයි මුලයි උපාදාන කරන්නේ. ඒක අල්ලගන්නේ ඒක දෙහි සතුටින් ඉස්සෙන්න හැමෝම ධර්ම දන්නවා ඒක. ඒකට මොස්සන්න පරිණාමයේ මේ සියල්ල අත්හරින්න අත්හරින්න භාවිතා කරන්න තෝරන බුද්ධංග ධර්මය. එහෙම නැතුව බුද්ධංග ධර්ම වඩනකොට සමාහයේ බුද්ධංග ධර්ම උපාදාන ධර්ම බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ සංකාන වශයෙන් අපිට සමාධි සමාධිය කියනවා කියන්නේ ඒ සමාධියේ දිනන අත්වශයෙන් ධ්‍යානයකට සමාධිය පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා නම් එතකොට මේ ධ්‍යාන සමහරවිට සමහර දේවල් උපාදාන කර ගන්නවා මම මේ තත්ත්වේ ඉන්නේ මේ තත්ත්වේ මට මෙහෙම ඉන්න පුළුවන් ආදී වශයෙන් ඒක උපාදානීය ධර්මයක් බවට කර ගන්නට බොහෝ දුරට ඉඳ තිබෙනවා ඒ නිසා තමයි වස්සබ්ද පරිණාමය සියල්ල අතහරින්නේ මේ බොද්ධංග ධර්මයෙන් වැඩි වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ කරුණ හතර මොකද්ද කරුණ හතර මොකද්ද විවේකයේ සිතම් විවේකයේ නිශ්චය කරගෙන අභිභාර ඒ වගේම විරාග නිසිතම් විරාගය ඇසුර කරගෙන නිරෝධ නිසිතම් නිරෝධය ඇසුර කරගෙන මොස්සද්ද පරිණාමයෙන් මේ සියල්ල අතහරින්න බුද්ධංග ධර්ම වඩන්නට ඕන. ඒකෝද සති සම්බුද්ධංගය වැඩිීමේදී මෙහෙමයි කටයුතු කළ විදිහවන්නේ ඉදිරි ධම්මයේ විදියේ පිටපස්සන් සමාධිතේ සහාදී සසෝ බුද්ධංග ධර්මයන් වැඩිීමේදී වැඩිීමේදී ඒ ආකාරයෙන්ම කටයුතු කරන්නට ඕනේ. මේ සති සම්බොජ්ජංගේ වඩන්නට නම් බොහෝ දුරට අතුලබුත්තලෙන් ලක්ලා තියෙන මොක්කත් අධිබුද්ධල පරිවර්ජනය සාර්ථකයි. සතියෙන් තොරව වාසය කරන අයගෙන් ටිකක් ඈත් වෙලා වාසය කරන්න තියෙනවා. ඊළඟට සතියෙන් දුක පුද්ගලයන් සමග කටයුතු කරනවා නම් සතියෙන් සතියෙන් වැඩ කටයුතු කරන අය සමග ඇසුරු කරනවා නම් සමාජයේ සති සම්බුද්ධංගේ වැඩිම විවාදනය කියලා දක්වනවා. ඊට අමතරව දක්වලා තියෙනවා සතිය දියුණු කර ගැනීමට නැඹුරු භාවයක්. සද නිමිත්තට ආයත දියුණු කරගත යුතුයි කියලා හිතේ නැඹුරු බවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ සිත තුළ නැඹුරු බවක් තියෙන්න ඕනේ. මම සති සම්බන්ධයෙන් දිනු කරගත යුතුයි කියලා. මේ මාතෘකාව අපොතන කියන කතාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන සේවය කියලා නම් කියන්නේ බෑ. ඒකත් ඒවත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ඒ පුළුවන් තරම් දුරට සතිය දිනු කරගත යුතුයි කියන අදහසේ පිටාගෙන සතිය දිනු කරන්න උත්සාහ ගන්න ඕනේ. යම්කිසි මාර්ගඵලයකට පත් වෙලා තියෙනවා නම් කල්පනා කරන්න දෙපා අපි සති සම්බොධ්‍යංගයේ සියයට සියයක්ම සම්පූර්ණ කරලා කියලා. සති සම්බොධ්‍යංගයේ සියයට සියයක්ම සම්පූර්ණ වන්නේ අරහත් ඵලයේ සාක්ෂාත් කරගන්න පසු තමයි. මේ බොධ්‍යංග සම වදනාකාර දක්වලා තියෙනවානේ සති සම්ප්‍රඥාන සූත්‍රයේ. ඒකේ දක්වනවා අනුපන්නාන සත්සම්බොධ්‍යංගයේ නිපන් නූපන් සති සම්බොධ්‍යංගය යදාට අනුපන්න සත්සම්බොධ්‍යංගත උපාදෝ සංජපජානාදී ආදී වශයෙන් පාඩයක්. නූපන්නායි සති සම්බුද්ධං වේ සමාගයේ සිටින වැඩි වුණා නම් ඒ ඇතිවෙච්ච බව දැනගන්නවා. යදා ජනුප්පන්නස සම්බද්ධංගස උපාදෝ සංජ වජානාති යදා උපන්නස සම්බද්ධංගස භාවනාය පරිපූර්ණීකෝස සංජ වජානාති කියලා පාඩයක් තියෙනවා. මේ උපන් සති සම්බද්ධංගේ භාවනාවේ සම්පූර්ණත්වයටපත් වුණා නම් ඒකත් දකිතේ. මේ භාවනාවේ සර්ව සම්පූර්ණත්වයට සති සම්බද්ධංගේ පත්වන්නේ අරහත් ඵල සම්ප්‍රාප්තයෙන් පමණයි. මේ ප්‍රගතත්වයේදී කවදා සීල සීලයක් සම්පූර්ණ වන්නේ සති සම්බුද්ධයන්ට. ඒක නිසා තමා කොයි මාර්ගඵලයක හිටියත් රහත් නැත්නම් සති සම්බුද්ධයන්ගේ ධර්ම වඩන්න ඕන. ඊට අමතරව රහත් වෙච්ච කෙනෙක් වුණා මේ බුද්ධංග ධර්ම හත දිනු කරන්න ඕන. ඔය සරියුපාම්බුරෙන් දක්වලා තියෙනවා මෙහෙම පාඩ ඉමේසම්කෝ අවසව සත්සංගම් බුද්ධංගානං මේ බුද්ධංග ධර්ම අත අතරින් මම යම් යම් බුද්ධංග ධර්මයකට අත්තරා මේ විදේවරු හරි තවස්සරු හරි වාසය කරන්නට කැමති නම් ඒ කාලේ පුරාම මම මේ බෞද්ධ ධර්මයේ වාසය කරනවා කියලා. එහෙම බැලුවොත් සාම්බර ප්‍රකාශ කරලා තියෙන බුදුරජාණන් වහන්සේ බුද්ධ ධර්මයන් නිතර නිතර ප්‍රගුණ කරා. ඒ කියන්නේ භාවනාව සම්පූර්ණ කරගෙන පවා මේ බුද්ධ ධර්මයන් වැඩිම කලිතේ කියන කතාව කියන්නටයි අපි ප්‍රකාශයේ දීපත් කරේ. මේ එතකොට සති සම්බොජ්ජංගේ දිනු කර ගැනීම සමාගයේ සුද්ධ තුළ නැඹුරු භාවයක් තියෙනතෝන නැඹුරු භාවය තිබුණාට බංගේ සතියෙන් යුතුව වැඩ කටයුතු කරන්නට පුරුදු වන්න ඕන. ඊට ටික හරි දවසකට පැය කාලක් භාගයක් හරි නැත්නම් පැය දෙකක් වගේ සුදු කාලේ කාල සීමාව සීමා කරගෙන මේ කාල පරිච්ඡේදය තුළ කරන සෑම ක්‍රියාවක්ම මම සතියෙන් යුතුවම කරනවා කියලා හිතලා සිහියෙන් යුතුව මේවා කරන්නට පුරුදු වෙන්න ඕනේ. ඒ පිළිමෙන් තමයි සති සම්පජානයේ දිනු කරගත යුතු වන්නේ. සත්සම්බෙන්දං ලෝකෝභන්තේ මහිතව බංගුතතෝ අභිඥා සම්බෝධා නිබ්බානාය සංවත්තද කියලා ආදි වශයෙන් දක්වනවා. මේක භාවිතං කරන්න ඕන නැවත නැවත ප්‍රබල කරන්න ඕන බහුලීකරණය කරන්න ඕන. මේ පොඩ්ඩක් කරලා පාකදාන එකක් නෙවෙයි. ඒ නිසා සත්සම්බෙන්දන්ගේ නිරන්තරයෙන් වඩන්න ඕන. දෙවෙනි කාරණාව දෙවෙනි සම්බුද්ධ ධර්මය තමයි ධම්මයේ සම්බෙන්දන්. මේක තමයි සාමාන්‍ය වැඩ ධර්ම බුද්ධංග ධර්මාන්තරයෙන් කියන නිවන් ලබා ගැනීමට කෙලින්ම උපකාර වන කියන්නේ කෙලින්ම නිවන් ලබා දෙන බෝධිසංග ධර්මය. ධම්මචේ කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි මේ සියලුම දේවල් දකින්නේ. ඒ ප්‍රඥාවෙන් දකිනද සමාධිය සමාධිය මුබද්දන් යාදී ධර්මයන් නිරහල් වෙනවා. එතකොට මේ ප්‍රඥාවෙන් දකින ධර්ම තියෙනවා. මේ ප්‍රඥාවෙන් දකින ධර්මාකරෙන් තමයි මේවා විශේෂ නාමයෙන් දකිතුයි කියලා අවබෝධයක් ඇති වෙන ධර්ම තියෙනවා. ඒවා ප්‍රහාණය කළ යුතුයි කියලා සමාජ අවබෝධයක් ඇති වෙනවා. මේවා වැඩි යුතුයි කියලා අවබෝධයක් තියෙනවා. මේවා සාක්ෂාත් වෙන ධර්මය කියලා අවබෝධයක් ඇති වෙනවා. මේ අවබෝධය ඇතිවන්නේ ධම්මවිද සම්බුද්ධංගයෙන් තමයි. ඒ සියලුම සංස්කාර අනිත්‍යයි මේ සංස්කාර සියල්ලම දුක්ඛ මේ සියලුම ධර්මයන් අනාත්මය කියලා ධම්ම අවබෝධයක් ඇති වෙනවා නම් ඒකත් ධම්මවිද සම්බුද්ධංගය තුළින්මයි සිදුවන්නේ. ඊළඟට මේවා පරිසම්පාද ධම්ම වශයෙන් දකිනවා නම් ඒ අවිද්‍යාව නිසා මේ සංස්කාරය ඇතිවෙනවා සංස්කාර නිසා නාම රූප ඇතිවෙනවා නාම රූප නිසා විඥානය ඇතිවෙනවා විඥාන නිසා නාම රූප ඇතිවෙනවා මේ ආදී වශයෙන් ඒවා දකින්නේ අර ධර්මයේ සම්බන්ධයෙන් තමයි ඒට අමතර මේ සියලුම යම් කිසි හේතෙන් හටගත් ධර්ම තියෙනවා මේ හේතෙන් හටගත් සියලුම ධර්මතාවයන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යන ධර්මයේ කියලා අවබෝධයක් ඇති වෙනවනේ ඒ අවබෝධය ඇතිවන්නේ ඒ ප්‍රඥා විමර්ශන ධර්මයේ සම්බන්ධයෙන් ඊළඟට මේ මේක තමයි දුක්ඛ සත්‍ය කියලා දකින්නේ. මේ දුක්ඛ සංවේ සත්‍ය කියලා මේ නිරෝධ සත්‍ය කියලා මාර්ග සත්‍ය කියලා දකින්නේ ධර්මයේ සම්බන්ධය තුළින්. ඊළඟට මේවා තමයි ආශ්‍රව ධම්ම මේ ධම්ම ආශ්‍රය මේ ධම්ම ආශ්‍රය සංවේදී වශයෙන් දක්වන මේවා තමයි කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව මේවා තමයි ආශ්‍රව සංවේ මේ තමයි ආශ්‍රව නිරෝධය මේක තමයි ආශ්‍රව නිරෝධ ධම්මේ ප්‍රතිපදාව කියලා දකින්නේ ධම්මයේ සම්බන්ධය තුළින් තමයි. ඊළඟට පංචස්කන්ධ කතාව ගැන කතා කරනවා නම් මේක තමයි රූපස්කන්ධය, මේක තමයි රූප සංගය, මේක තමයි රූප නිරෝධය, මේක තමයි රූප නිරෝධගාමී ප්‍රතිපදාව, මේක තමයි රූපේ ආස්වාදය, මේකයි රූපේ ආදීනය, මේකයි රූපේ නිස්සරණය කියලා දකින්නේ ධම්මයේ සම්බන්ධයෙන්. ඒ වගේම වේදනාව පිළිබඳව, සංඥා පිළිබඳව, සංස්කාර පිළිබඳව, විඥානය පිළිබඳව ඔය කියපෝ ඒ ඒ ධම්මේ, ඒ සමුදය, ඒ නිරෝධය, ඒ නිරෝධගාමී ප්‍රතිපදාව ඒ දෙන්නේ ආස්වාදයේ ආදීනවේ ඇති ආදීනවේ ඒවන්ගෙන් සිත සම්පූර්ණයෙන් තන්දරාගෙන අයින් කර ගැනීම තමයි ඒක දකින්න නිස්සරණ දකින්න මේ සියල්ලම දකින්නේ ධම්මයේ සම්බුද්ධයන් විසින් තමයි ඊළඟට තමන්ගේ ශරීරයේ නාම රූප ධර්මයන් වශයෙන් දකින්නේ ධම්මයේ සම්බුද්ධයන් විසින් මේ කවෝතේ තනිකරම ධාතු ගොඩක් මේ පටේ ආපෝ තේජෝ වායු ආදී ධාතු වලින් නිර්මිත ඉතිහාසතර වෙන දෙයක් නෙවෙයි කියලා ඒ ඔක්කොම දකින්නේ අවබෝධ කරන්නේ පැහැදිලිව Tamanටම ප්‍රත්‍යක්ෂ වන්නේ ධම්මයේ සම්බුද්ධන්ගේ වැඩිම වැඩිම ආකාරයෙන් අනුව තමයි. ඒක නැතුව නෙවෙයි. ඒක නිසා ධම්මයේ සම්බුද්ධන්ගේ සීමාවක් මේක ඇතුළ කනවන්නද බෑ. ධම්පස කෙනෙකුගේ ප්‍රඥාව යන්තාදුරට වැඩිලා තියෙනවා නම් ඒ සාධුරට ධම්මයේ සම්බුද්ධන්ගේ තුලින් දකින්න ධම්ම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ විසින් ධම්මවිදය සම්පදන්ගෙන් දැකියු ධම්ම කොච්චරද කියලා කියනවා නම් අවබෝධ කරගත්ත ධම්මයන් මේ ධම්මවිදය සම්පදන්ගෙන් මොකමද ධම්ම අවබෝධ කරගත්තේ කියලා කියනවා නම් ඒක අපිට කියන්නත් බැරි කරුණක්. මොකද ඒ තරම් දුරට උන්වහන්සේගේ ධම්මවිදය සම්පදන්ගෙන් තුක්තෝලයි. සාමාන්‍යයෙන් අද කාලේ ඉන්න අයට ඒ තරම් විශිෂ්ට ආකාරයෙන් දතු සුදම්ම කියලාම දකින්න නැහැ කියන්න පුළුවන්. නමුත් අර යටත් ප්‍රවේශයෙන් මාර්ගඵල ලැබීමට අවශ්‍ය වෙන ආකාරයෙන් ওই මං කියපු ටික මාර්ගඵල ලැබීමට අවශ්‍ය වෙන කරුණු. ඒ ටිකවත් දකින්න ඕනේ. ඒවා දකින්නට ධම්මයේ සම්බන්ධයේ දිනුවේ කියනවා. මේකත් අපි අර නියත විශ්දා විරාග විශ්දා නිරෝධ විශ්දා මොසල්ල පන්නාමින් තමයි දතේ කරන්නේ. විශේෂයෙන්ම අපි මේවා අවබෝධ කරනකොට ඒ අවබෝධයෙන් කිසිම ඇලීමක් බැඳීමක් මම මෙහෙම ධර්මයක් අවබෝධ කරලා කියලා හැඟීමක් මොකක්වත් නැතුව මේ අවබෝධ වෙච්ච ධර්ම සංස්කාර ධර්ම. එතන ධර්මයේ කියන්නේ ප්‍රඥාකාරී සිර ධර්මයන්ගේ වැඩිම. ඒක නිසා ඒකත් සංස්කාර ධර්ම මේවත් දෙන පවතින නැති වෙන නිරුද්ධ වෙනවා. මේ කිසිවක් අල්ලන්නට දෙයක් නෙවෙයි කියන හැඟීම පාදක කරගෙන ඒ අවබෝධයේ පිහිටලා තමයි ධම්මයේ සම්බන්ධයෙන් වැඩි වෙනවා. ඒ වැඩිම තරම් විශේෂයෙන්ම මේ පංචස්කන්ධ ලෝකයේ යථාර්ථය දැකීම සඳහා මේ අනිත්‍යතාවය බල බල ඒ කියන්නේ අනිත්‍ය දැන ආකාරයෙන් දැකලා වාසය කිරීම කරන්න එක තාමත් සුදුසු වෙන. එහෙම කරනකොට සමාගයේ සිට සමාධිය දිනුනලා තියෙනවා නම් සමාගයේ ප්‍රඥාවත් යන්තරම් දුරටම වැඩිලා තියෙනවා නම් ඒ ප්‍රඥාවේ මට්ටමට අනුව සමන්ට දකින්නට පුළුවන් අර කලින් කියපු ධර්මයන්ගේ යථාර්ථය නිමිතක්ද. පංචස්කන්ධයේ නියම සත්‍යය, චතුරාර්ය සත්‍ය ධර්මයේ නියම සත්‍යය. දැන් මම කල්පනා ගන්නවා මේවා පොත්වල තියෙනවානේ එකපාරට මේවා කියනකම හරියන කියලා. එහෙම පොත්වල තියෙන කෑලි ටිකක් අඩපාඩම් කරගෙන අවබෝධ කරගත්තයි කියලා තේරුම් අරගෙන ධම්මයේ සම්පූර්ණංගේ ජීවනය කියලා කිසිසේත්ම කියන්නද බැහැ. දැන් උදාහරණ වශයෙන් අපි හිතන දුක්ඛ සත්‍ය කියන්නේ දුක්ඛ සත්‍ය කියන්නේ තනිකරම ජාති දුක්ඛ, ජරා දුක්ඛ ආදී වශයෙන් දක්වන කොටස් ටික කටපාඩම් කරගෙන ඒක තමයි තේරෙනවා මේක තමයි දුක කියලා ඒකෙන් හිතන්නට බෑ හිතන්නට එපා මේ මම මේ ධම්මයේ සම්බන්ධයෙන් සම්මා අවබෝධ කරලා ඉස්සරහින් සත්‍යෙ බලන කියලා. සමන්තම අවබෝධයක් ඇති වෙනවා මේ පංචස්කන්ධයේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම තමන්ගේ ඇඟ සාසන පවතින එකමයි දුක්ඛ සත්‍යය කියලා. නැත්තම් දුක්ඛ සංදේශ සත්‍යය කියන එක අන්තිසක් නෙවෙයි මේ පංචස්කන්ධයේ පවතින එකමයි කියලා. මොන එකක් නෑ දුක්ඛ සංකේතයක් කියලා. විශේෂිත පාදාන්තය දක්වා මේ ශරීරයේ කොතනද දුකක් ඇති නොවන්නට පුළුවන් තැනක් තිබෙන ඕනෑම තැනක දුක ඇතිවන්නට පුළුවන්. ඒක නිසා තනිකරම දුක්ඛ සමුදය සත්‍යය කියන්නේ මේ පංචස්කන්ධයේ පැවතීමයි. මේවා බුද්ධේ අනන්‍යසුකේශ ධම්මයේ සුත්තර නෑසෝ විරෝධ ධම්මයන් කෙරෙහි දුක්ඛ සමුදය සත්‍යය කියලා අවබෝධයක් ඇති කර ගැනීමයි. කියන්නේ දුක්ඛ සමුදය සත්‍යය කියනකොට දක්වන්නේ සංහාව නැත්නම් විද්‍යාව. ඉතින් මේක පොත්පත්වල තියෙන එහෙම එකක් නෙවෙයි. මේක ඉදන් දුක්ඛ වම්දයන් හරි සංසන්තේ දුක්ඛේ අනුසුකේ ධම්මේ සෝතක්කමද පාදී ඥානන්ද පාදී වශයෙන් දක්වන මේක දුක්ඛ සමුදය සත්‍යය කියලා කියන්නේ තමන්ගේ හඳගත්තොත් හිතගත්තොත් මේ නිසා සිිතේ පැවැත්මම තමයි දුක්ඛ සංවේ සත්‍යය කියලා කලින් මේක අහලත් නෑ තමයි. මම දැකලත් නෑ, දන්නේ නෑ. ඒක පිළිබඳව සම්පූර්ණපාදී ඒක තමන් දකිනවා. ඥානවලපාදී ඒක තමන්ගේ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා. මේ සම්පූර්ණ කියන්නේ දර්ශනක් කියන සම්පූර්ණ මේක අත්දකිනවා. තමන් මේක තමයි දුක්ඛ සංවේ සත්‍යය. මේකට ධම්මයේ සම්බන්ධයන් ඥානස්කන්ධ පිළිබඳව වැඩි යුතුයි. ඉතින් ඒක නිසා මේවා පොත්වල තියෙන කරුණු ටිකක් අතපාඩම් කරගෙන මේ ධම්මවිදේ සංකෝචනයේ දන්නවා කියලා හිතන්නට බෑ. ඒ නිතරම නම් ඒක වැරදි. නැත්තම් ආශ්‍රය ධම්ම මේක තමයි ආශ්‍රය ධම්ම මේක තමයි ආශ්‍රය සම්දේ ආදී වශයෙන් කියන කරුණු. ඉතින් ඕනේ කෙනෙකුට කියන්න පුළුවන් ආශ්‍රය කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළ පරිදි තුනක් ආමාශ්‍රය භවශ්‍රය අවිද්‍යාශ්‍රය. ඒ අභිධර්ම පිටකේ තවත් එකක් දක්වලා තියෙනවා දිස්සහශ්‍රය කියලා. ඒක මේ ආශ්‍රය සමුදය කියලා එකක් තියෙනවා. ආශ්‍රය නිරෝධය තියෙනවා. ආශ්‍රය නිරෝධ ගාමී පස්වදා. ඒක නෝක පොත්වල තියෙන කරුණු ටිකක් තියෙන නෙවෙයි අවශ්‍ය වෙන මතක තබා ගැනීම නෙවෙයි. අපි මේ ආශ්‍රය ගන්න මොනවද කියලා පැහැදිලිව දැකීම. මේ ආස්වාද ධර්ම නැතුවන්නේ කොහොමද කියලා දැකීම. මේ ආස්වාද ධර්ම නැතුවන්නේ කොහොමද නැති කිරීමේ මාර්ගය කොහොමද කියලා තමාම අවබෝධ කරගැනීම. ඒක තමයි මේ ධර්මයේ සම්බන්ධයෙන් සිදුවේ යුත්තේ. මේ විදිහටම සියල්ලම ඒ කියන්නේ පංචස්කන්ධයේ නියමපත්යන් ඒ වනාම රූප ධර්ම උදාහරණයෙන් නාම රූප දීපම ඕන විදිහකට ඒක තමයි සරල දෙයක්. මේ අදට රූපේ කිව්ව සිතන නාමයේ කිව්ව මේ නාම රූප දෙකෙන් ඉඳලා තියෙන කියලා ඕන කෙනෙක් ඔය ඉතලා මට තේරෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් Tamanda හරියට නාම රූප ධර්මයන් හරියටම තේරෙනවා නම් බුදුරජාණන් වහන්සේ දැක්කලා තියෙනවා නාම රූප පරිඥාතේ උත්තරින් දර්ශන අධිකරණීයම් කියලා. සම්පූර්ණ නාම රූපයන් පිළිසඳ දැක්කා නම් ඔහුට ඉන්නහට කරන්න දෙයක් නැහැ රහත් වෙලා කියලා. ඒකෙන් අදහස් කරන්නේ මම මේ පාඩේ ඉදිරිපත් කරන්නේ මේ නාම රූප කියන එක තුලියෙන් හිතන එකට කොච්චර වැරදිද කියන කතාවෙන් නුම් කරන්නද. කියන්නේ නාම රූප වල කෙලවර දක්වාම කියනවනම් වෙනනම් පාන අවස්ථාව දක්වා ඉදිරිපත්වන දේනවා කරුණ. ඒක නිසා මේ නාම රූප ගැන උනන් නැත්නම් මේ පංචස්කන්ධ ධර්ම ගැන උනන් ආයතන ගැන උනන් ස්කන්ධ ධාතු ආයතන පරිසරම් පාද ධම්ම චතුරාර්ය සත්‍ය ධම්මාගේ විවිධ කරුණු පිළිබඳව සමාගයේ විසුත් ඥාණයෙන් තමන්ගේ තමන්ට හැකියපමණ නුවණින් සමාගයේ තියෙන නුවණින් හැකියපමණින් හරි අවබෝධ කරගන්නට බලන්න ඕනේ. මේ අවබෝධ කර ගැනීමෙන් තමයි ධම්මවිද සම්බද්ධන්ගේ දිනු කරගන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. මේ වෙනකොට ධම්මවිද සම්බද්ධන්ගේ දිනු කරගන්නට කවදාවත් ප්‍රතිමානපත් සම්බදාවෙනි මාර්ගඵල ලැබෙන විට තියෙන පරිසම්බිධාවන් දිනු කරගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ කියන්නේ පරිසම්බිධාව අතර තියෙන මේ පරිසම්බිධාව වෙන එක තමයි පරිමානපත් සම්බදාව කියන්නේ. ඒකෙන් අදහස් කරන්නේ බුදුහාමුදුරුවෝ කිසි වචනයක් ප්‍රකාශ කරන මේ වචනේ දක්වම හිතපලින් ඒකට අදාළ සියලුම ධර්මස්කන්ධයන් පැනනගෙනවා. අය අමුතෙන් පොත්පත් කරන්නට, කෙනෙක්ගෙන් අහන්නට, කතා කරන්නට යන්නට අවශ්‍ය නැහැ. ඒක නියම ධර්මයෙන් තමන්ගේ අදතුනේ නිදේම තියෙනවා. ඒක පරිපාහන පරිමාන පරිසම්විදාවක් කියලා එකට කියන්නේ. ඉතින් මේවා දකින්නට ධම්මවිච සම්බුද්ධන්ගේ කලින් ආත්ම විශ්වාසය තියෙන්නට ඕනේ නැත්නම් මේ ආත්මයවත් බලන්න පටන් අරගෙන දිනු කරන්නට ඕනේ. ඉතින් ඒ කරුණ පිළිබඳව යම් කිසි අවබෝධයක් ඇති කරන දේම කරගන්නවා නම් අපේ ධම්මවිද්‍ය සම්බන්ධංගේ වැඩිවක් වෙනවා. එතකොට දීර්ඝ සම්බන්ධංගය, දීර්ඝ සම්බන්ධංගයන් ගැන මේ නූපන්න කුසල ධර්මයන් වැඩිම සඳහා කරනු ලබන උත්සාහය. මේ දීර්ඝ සම්බන්ධංගයන් නූපන් කුසල ධර්ම රාශියක් තියෙනවා. සෝවාන් වෙච්ච කෙනාට සකදාගාමී මාර්ගයේ නූපන් කුසල ධර්මයක්. සකදාගාමී කෙනා ධනාගාමී මාර්ගය, අනාගාමී කෙනා ධනාත් මාර්ගය. නූපන් කුසල ධර්මයක්. පුත්තජන භූමියේ සිදෙනගෙන සෝවාන් මාර්ග ඵල නෝපන් කුසල ධර්ම. උදාසන ඥාන තමන් උද්‍යප්පේ බංගබාත් ප්‍රසන්න ආදීන මේ මුදා මුදිත කම්මතා පරිසංකා සංඛාරක කාන්දෝ මුදවත භූමාර්ග ඵල පච්චේකනාදී මේ දැක්වෙන උදාසන ඥාන තියෙනවා. මේ උදාසන ඥාන සමාහට ඇතිලා තියෙන යම්සුළු මට්ටමකට නම් ඊට වඩා එහාට ඇති යුතු දේවල් නෝපන් කුසල ධර්ම. ඒ වගේම සමාජ වශයෙන් කතා කරනවා නම් තමන්ගේ සිද්දතම පළවෙනි ධ්‍යානය කියනවනම් දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන නෝපං කුසල ධර්ම. අරූපාද ධ්‍යාන නෝපං කුසල ධර්ම. ඒ වගේම තමන්ගේ සිද්දතම සමාහිත භාවයක් නැත්නම් ඒ ඇති නැති සමාධිය නෝපං කුසල ධර්මය. තමන්ගේ සිද්දතම සතිය දිනුනා නැත්නම් නෝපං කුසල ධර්මය. මේ වගේ තමන්ගේ සිද්දතම නෝපං කුසල ධර්මයේ පාසයක් තියෙනවා. මේක දුක්ඛ සත්‍යය කියලා හරියට අවබෝධ වෙලා නැත්නම් සියද සියයක් සම්බෝධ සත්‍ය මේකයි කියලා සියද සියක් දැකලා නැත්නම් නිරෝධ සත්‍ය තේරෙන්නේ අවබෝධ කරගන්න නැත්නම් මාර්ග සත්‍ය තේරෙන්නේ වඩලා නැත්නම් මේ සියල්ලම නූපන් කුසල ධර්මයි. දැන් මේ සියලුම නූපන් කුසල ධර්මයන් දිනු කර ගැනීම සඳහා ගන්න ලබන උත්සාහය තමයි සම්මා මේ වාය මංගලිය සම්බුද්ධංගය කියලා ප්‍රකාශ කරන්නේ. ඒ සම්මා වායාමයේ කිව්වත් එකයි, මුලින් දෙක කිව්වත් එකයි, මුලින් බල කිව්වත් එකයි. ඔය තොල් යතනේ කිව්වත් ඔය එකම කරුණ තමයි දක්වන්නේ සුදුසු වෙනස්කම් තිබෙනවා අතර. එතකොට නිරය සම්බන්ධයෙන් වලින් පුද්ගලයා විසින් අරකේප කාර්යයක වේ උපදේක ආදී ධර්මයන්ගේ යුත විරාග නිසිත නිරෝධ නිසිත වස්සද්ද පරිණාමයෙන් යුතව ඒ නිරය වඩන්නට ඕන තමා බලාපොරොත්තු වන අභිප්‍රාය ඉදවන කෙනෙක්. තමා යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන ඒ බලාපොරොත්තු ධර්මයට ළඟාවන ප්‍රතිම උපන්නා වූ වීර්ය අත්හරින්නේ නැතුව විකටම විකටම අඛණ්ඩ ලෙස අවර බහදතාවක් කරගෙන යන්න පුළුවන් ශක්තිය ලැබුණාන් පස්සේ තමයි ඒ වීර්ය සම්බන්ධය තමාගේ සිතේ වැඩිම ඉඳලා ප්‍රකාශ කරන්න පුළුවන් වන්නේ මායාවත් මානයක් සංස්කරකට සම්මත කරගෙන යන්න පුළුවන් වේගයක් සායිසික ධර්මයක් වශයෙන් තමාගේ සිතේ වැඩෙන්න ඕනේ ඒ විදිහට විද්‍ය සම්ප්‍රදාය තමයි සිදුද ජීවන කරලා තියෙනවා. ඒ විද්‍ය සම්ප්‍රදාය වැඩිමින් තමයි ඔක්කොම දානනික ධර්ම එතන කටි ධම්මෝච ආදී කරුණු දිනු කරගන්න පුළුවන් වන්නේ. ඒ විදිහ නැත්නම් මොකක්වත් කරන්න බෑ. ඊළඟට සීති සම්බන්ධයි. එන්නේ භාවනා කරන අයට සීතිය නිරායාසයෙන්ම ලැබෙන අවස්ථා තියෙනවා. ඒ ධ්‍යාන වශයෙන් කතා කරනවා නම් භාවනා කරන විට ඔය සීතිය දින සුඛය කියන ධ්‍යාන තියෙන පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන ඔක්කොම පීති සුඛ සහිත ධ්‍යාන. ඊට අමතරව ආනාපානතාවකත් භාවනාම කරනවා නම් ඊට පස්සංවේදියත් සාමයේකද සුභ සංවේදියත් සාමයේකද ආදී වශයෙන් දක්වන පීතියත් දෙක ආසාව ප්‍රසස් කරමින් කියන සුඛ දෙක ආසාව ප්‍රසස් කරමින් කියන ආකාර මේ අවස්ථාවට පත් වෙන විට සිත තුළ පීතියක් සුඛයක් ඇති වෙනවා. ඒ දාමතරව මේ සංඥාන්ගේ ඇතිවෙන්නේ නැතිවෙන බලබලා මාස්ටර් කරනකොටත් ඒකයක් ඇති වෙනවා. දතෝයසෝ සම්මතේ සම්දානම දෙයක් වෙන ලබති චින්ත පාමන්තන් කියලා බුදුහාමුදුරේ කොක්කාරවන් ගාථාවක් වගේ තියෙනවා. ඒ කියන්නේ යම්නම් කලක මේ සංද ධර්මයන්ගේ ඇතිවෙන්නේ නැතිවෙන දෙකදක වාසය කරනවා නම් ඔබට ලබති චින්ත පාමන්තන් ප්‍රීතියක් සම්බුද්ධ භාවයක් ලැබෙනවා. ඒ ප්‍රේතය කියන්නේ නිරාමිෂ ප්‍රේතයක්. නිරාමිෂ ප්‍රේතයක් කියන්නේ ආමිෂ වශයෙන් එන ඇහැද රූප දැකලා පසුබිම් ප්‍රේතයක්. අනුබද්ධහලා තියෙන සබ්බන ප්‍රේතයක් කියන්නේ ඉන්දිය ප්‍රතිබද්ධිත අරමුණු ප්‍රතිබද්ධිත ඇදෙච්ච ප්‍රේතයන්නේ නිරාමිෂ වශයෙන් ඇදෙන ප්‍රේතයක්. ඒ ප්‍රේතය සමාන්‍ය සිත තුළ දිනු වෙනකොට බොද්ධංග ධර්මයක් වශයෙන්. ප්‍රීතිය නැති වෙනකොට අරතිය කියන්නේ අරතිය කියන්නේ භාවනාව එපා වෙන එක දැන් කරන්නට බෑ කියන එක ඒ ආදි වශයෙන් ඒකට කටියක් නැහැ කැමැත්තක් නැහැ රුචියක් නැහැ ඒ අරතිය නිවන ධර්මයක් වශයෙන් දක්වන්නේ මේ අරති නිවරණය නාගත කිරීමට හේතු සම්බන්ධය සමාජයේ සිටතර වැඩෙන්න ඕනේ. ඒ තමන් ප්‍රිය කරන අරමුණු තුළින් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් දිනු කරන්න පුළුවන් ශක්තියක් වෙනවා. ඒ කියන්නේ බුද්ධානුස්සතිය තුළින් කෙනෙකුට ප්‍රීතිය වැඩෙන්න පුළුවන්, කෙනෙකුට මෛත්‍රී භාවනාව තුළින් ප්‍රීතිය වැඩෙන්න පුළුවන්, ධම්මානුස්සතිය තුළින් ප්‍රීතිය වැඩෙන්න පුළුවන්. මේක භාවනා අරමුණ තියෙනවා කියන දැනුම කරගෙන, ඉතින් සමාගයේ සුදක ප්‍රීතිය ඇති වෙන බුද්ධංග ධර්මයන් ප්‍රීති සම්බන්ධයෙන් වැඩෙන ආකාරයට ඒ ධර්ම භාවනාව දියුණු කිරීම තුළින් අපිට පුළුවන්කම තියෙනවා ඒ ප්‍රීති සම්බන්ධයෙන් දියුණු කර ගැනීමට. එහෙම නැති වුණා තමා ලැබපු දේවල් මේ දක්වා ලැබපු දේවල් ගැන සිතලා ප්‍රීතියක් කරගන්න පුළුවන්. ඒකකින් ඇති කියලා නැති වෙන බොහෝ විට නිරන්තරයෙන් පාතනේ ගන්නේ මේ දක්වා තමයි මේ සංස්කාර ලෝකයේ ප්‍රත්‍ය වෙන ලෝකෙ මිනිසුන් දකින්නට බෑ අනිත්‍ය මේවා දුක්ඛය මේවා අනාත්මය කියලා මම මේක දැක්කයි මේක මානයක් නෙවෙයි තමා ලැබපු දේවල් ගැන සිතලා සතුට වීම. නැත්නම් මේ ලෝක සත්‍යයන් දක්වාදී තේජික්සා තේලබත සම්ප්‍රාමාසයෙන් සංවිධානය සේකරන්න බැරි නම් මම ඔස්සේ කළා දෙන්නේ. මේ ලෝකේ සත්‍ය දිගින් දිගට සංසාරේ ඉපදී ඉපදී යනවා මම මේ නෙවෙයි මේ සංසාරයේ පිළි කරලා තියෙන්නේ මේ ලෝකේ සත්‍ය නිර්වාණය කියන්නේ කවුද සිදුද දන්නේ මම නිවන අත්දැකෙන කෙනෙක් ඵල සම්මත සම්මාදින කෙනෙක් මේ ලෝකේ සත්‍යයට වතුන් කිම සමාජය සිද්ධ වෙන්නේ මට ඵලයෙන් ඥාණය ගන්න පුළුවන් දෙවෙනි තුන්වෙනි ආදී ඥානෝ ගන්න පුළුවන් නැත්නම් මේ ලෝක සත්‍ය උත්තරම සත්‍යන්ට ඒ රාගයෙන් ද්වේෂයෙන් බර වෙලා කතාවෙන් පීඩාවෙන් පීඩිතලා ඉන්නේ මම ගෝරම කෙනෙකුට මගේ හතරන් පවා මෛත්‍රී කතරෝනි මෛත්‍රී ධ්‍යානවලට සමවදින මේ වගේ වශයෙන් තමා ලැබපු ධම්ම තියෙනවා අවබෝධ කරගත් තමාම ප්‍රත්‍යක්ෂ කරගත් ධම්මයන් ඒ ධර්මයන් ගැන සිහිපත් වීම තුළින් ප්‍රීතියට ගන්න පුළුවන් ඒකේ ප්‍රීතිය තමයි අවශ්‍ය ධර්මයක් මොකද ප්‍රීති මනස කායෝපස් සම්පත පස්සන්ද කාය සුඛං වේදී සුඛං සුඛනෝචිත සමාධියද කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩයක් තියෙනවා ප්‍රීති මනස කායෝපස් සම්පති ප්‍රීතියෝ මනසක් ඇති වෙන විදිහ තමයි කය සංසිඳෙන්නේ. කය ඕලාරික නෙවෙයි. පස්සන්ද කායස සංවේදීති කය සංසිඳෙනකොට තමයි සුඛය දැනෙන්නේ. කයට මනසට දෙකම දැනෙන සුඛය. ඒ සුඛ නෙවෙයි සමාධියේ ඒ සුඛයෙන් තමයි සුඛ සමාධියට පත්වන්නේ. එතකොට මේ ඉතින් මේක ඉතාමත්ම අත්‍යවශ්‍ය කරුණක්. සමාධියේ පිටතට පුළුවන් තරම් දුරට සීදී දිනු කර ගන්නට උත්සාහ කරන්නට ඕන. මේ ප්‍රීතිය නැත්නම් අපේකට අරතියටපත් වෙනවා. අර කියන්නේ නොසතුට අම කියන්නේ අකමැත්ත භාවනාව උපා වීම ප්‍රීතියක් නැති එක. මේවා යට කරගෙන භාවනා කරන්නට මේ සම්බෝධණය සම්මම අවශ්‍යයි. ඊළඟට පස්සද්ධි සම්බෝධණය. පස්සද්ධිය කියන්නේ සිතේ තියෙන සිතේ සහ කයේ තියෙන සංසමය. මේ සංසමය නැතිවන්නේ තම ප්‍රීතිය ආදී ධර්මයන් සමාගයේ සිත තුළ තියෙනවා නම් පමණයි. දැන් කය සංසුලෙන්න ඕනේ, සිත සංසුලෙන්න ඕන. කයයි සිතයි සංසුලුන්නේ නැත්නම් අපට බෑ සිත සමාධිගත කරගන්න. ඒ සංසුලීම ඒ තමත් අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම ඔය කායික පරිලාහයන් දරතෙන් අයින් කර ගන්නට. යම් කිසි කෙනෙක් ප්‍රසන්න සම්බන්ධයෙන් දිනු කරගෙන තියෙනවා නම් තමන්ට කැමති වෙලාවට පස්සට සම්බන්ධයෙන් යන්නට පුළුවන් ශක්තිය තියෙනවා නම් ඕනෑම කායික දුකක් ඇති වෙනාලායි කායික රෝගයක් ඇති වෙනාලායි තමන් පස්සට සම්බන්ධයෙන් වේදිතට පස්සට ඒවා ඉගෙන යන්න පස්සට ඉන්න පුළුවන්කම තියෙනවා කය සහැල් වෙන එක හිත සහැල් වෙන එක එතන මේක වඩ භාවනා දිනු කිරීමෙන් ඇති කරගත යුතු ධර්මයක් වෙනවා අර ධම්මවිච සම්බුද්ධංගේ මාර්ගයේ වඩන්නට තියෙන එකක් නෙවෙයි. පස්සද්ධිය නිරායාසයෙන් තමන්ගේ කය සංසිඳීම සිදු සංසිඳීම නිරායාසයෙන් සිදුවන්නට ඕන. ඒ නිරායාසයෙන් සිදුවීම සිදුවන්නේ සිතේ සමාධි මට්ටම් අධිවිච්ච ධර්මයට ධර්මයට. ඊළාමතර ක්ලේශ ධර්මයන් අධිවිච්ච ධර්මයට. බුදුරජාණන් වහන්සේ දක්වපු පාඩයක් තියෙනවා මේ ක්ලේශ ධර්මයන්ගේ සිත තියෙන ක්ලේශ ධර්මයන්ගෙන් ගැටවි සිතෙන් තා කර්ම අකය බරයි. දැන් මේක තමයි දක්වලා තියෙනවා සිත දික්කෝ මන්නාව සිතාතේ ධම්මෙස්සදී කියලා. මහන්නේ උඹලා මේ නැව ඉරපල්ලා නැව ඉන්නුවට පස්සේ මේ නැව ලහු මිශ්‍රිතේ තාම බර අඩු දෙයක් බාටපත් වෙනවා. දැන් අපි හිතමු මේ නැවක් ගෙදෙන් යනවා මේකෙන් පොඩි කටවල මිනිස්සු කටවල ඉතින් ඒ ඉක්මනට කියන ඉතින් බහවහම අර බඩවල ඔක්කොම ඉවත් කරලා මිනිස්සු දුවත් කරලා නැව සහව කරලා ඒ අතන තම සුද්ධාවන් වල වහල් දැම්ම නම් නේ නැවගේම නතර කරන්න පුළුවන්. එතකොට ඒ මතයෙන් එක සම්පූර්ණයෙන් නතර කරලා නම් නැවගේම එක නතර කරන්න පුළුවන්. ඉතින් බර අඩු කරන්න මේ නැව ඉහින්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. නැව ඉහින්න කියන්නේ මේ ශරීරයේ තියෙන ශරීරයේ තියෙන බර නැති අඩු කරන්න. මේ බර නැති අඩු වෙන්නේ ක්ලේශ ධර්මයන්ගෙන් සිත අඩු වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම කියන සිත ක්ලේශ වලින් නිදහස් වෙනවා නම් මේ කය පුදුම දක්වාගේ සහැල් ධර්මයක් බවට පත් වෙනවා. කය කොච්චර බල තිබුණත් Tamante ඒක බය බලක් තේරෙන්නේ සිතේ බලක් තේරෙන්නේ මේ කායිකයේ කයේ සහ සිතේ සහැල්ලු භාවයේ ප්‍රකාරණත්ම අවශ්‍යයි. ඔය බුද්ධ ධර්මයන් තුළින් ඒ රෝගසෝනා කියන අදහස තියෙන නිසාම කියන්නේ බුද්ධං සෝතර සමන්න තියෙන රෝගසෝනා කියලා සූත්‍ර දක්වලා තියෙනවානේ. මුගලන් හාමුදුරන්ට කාස්වාම්දන් විශේෂයෙන් බුදුහාමුදුරන්ට ඕගොල්ලන් පස්සේ බුද්ධංග ධර්ම කියවට පස්සේ ඒ බුද්ධංග පිළිච්චුවට පස්සේ රෝගසෝනා කියලා දැක්කේ. ඒකෙන් අදහස් කරන්නේ බුද්ධංග කියන එක තමාගේ තම සුපතල ඒ බුද්ධංග ධර්මයන් වැඩිලා විශේෂයෙන්ම ඔය තීත සම්බන්ධයෙන් වෙලා කායසිත තුනම කරන්නේ පස්සද්ධ සම්බන්ධයෙන් වැඩිලා පස්සද්ධ සම්බන්ධයෙන් කියන විතරම පස්සද්ධ සම්බන්ධයෙන් වැඩිලා තමගේ කය සාස්තික සම්පූර්ණ සංසිඳියාම නිසා අර සිටියේ තියෙන බලපෑම තුළින් කාර්යමය අනුකරණයට ඒ ධර්මයන් ඉවා ගැනීම නිසා තමයි මේ බුද්ධංග ධර්ම තුළින් රෝග සෝකාන් පුර ශක්තිය ලැබෙන්නේ නැතුව තියෙන දේවල් අහගෙන ඉන්න බුද්ධංග තුළින් මේ මොන්න දෙන්නේ නෑ. එයාගෙන් බුද්ධංගතෙන් රෝමේශ්වර ගාන්ධබ්බහ තමයි ඒවා දිනු කරලා සමාස අධ්‍යක්ෂ නිස්වාස සත්‍යයක් දෙන්නවා. උපස්සද්ධ සංගය සමාන සම්බන්ධයෙන් කියන්නේ ගැටපීසෙන් පළවෙනි ගහනවා. සමාජයේ විතර කරන සෑම විටම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන පළවෙනි දේ තුන්වෙනි හතරවෙනි ආදී ගහනවා. එහෙම නැත්නම් ධ්‍යාන වලින් පහළම තමයි සමාධියක් වෙලා ඒකටහක් බුදුහාමුදුරන් දේශනාවල විශේෂයෙන්ම සෝත්‍ර පිටකේ පතනවා දක්නට දෙන්නේ. ඒක නිසා අපි සමාධිය දිනු කරගන්න ඕනේ. සමාධිය දිනු ධර්මතුරටයි විදර්ශනා දිනු කරගෙන ඉන්න අය මම මාර්ගඵලයන් ලැබලා තියෙන අය සමාධියෙන් නැති වැඩක් නැති ඕවා මොකද කියලා කල්පනා කරන කෙනාට මේ සමාධි සම්බන්ධයෙන් දිනු කරන්නට බෑ. මොකද ඒකට බැඳුම ප්‍රකාරයක් සමාධිය දිනු කරලා තියෙන්නේ කියන හැඟීම තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා පුරන්තරම් දුරට නිරන්තරයෙන්ම විදර්ශනා භාවනාවේම එල්බගෙන සිටීම තුළින් ඒ විදර්ශනා සමාධිය මත්තම් ලබන්නට තමයි හැකියාවක් නැත්තම් ඒක විදර්ශනා භාවනා කියන තුළින්ම ඒලම ගහන ලබන්නට පුළුවන් අරෝපාවචක ගහනවට පාසුපත් ගන්න පුළුවන් විදර්ශනා භාවනා තුළින් මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි එහෙම කරන්න නැතුව සම්පූර්ණ භාවනාව ගැන තේලා සමාගයේ සිටේ සමාධිය ටික ටික හරි දියුණු කරගන්න පුළුවන් වෙනවා ඒ සමාධිය දිනුවත්ම අත්කමට අනුව තමයි ප්‍රඥාව දිනු කරගන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. සමාධිය දිනුවත්ම අත්කමට අනුව තමයි මේ ලෝකේ යථාර්ථයෙන් පංචස්කන්ධ ලෝකේ යථාර්ථය දකින්න පුළුවන්කම ශක්තිය තිබෙන්නේ. සත්‍යස්සප්පදන්නේ දිනෙක දකින්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ සමාධිය දිනුවම අත්කමට අනුව. ඒ නිසා සමාධියක් වශයෙන්යක් වශයෙන් කරකන්නේ සමාධිය අනිවාර්ය ධර්මයක් කියලා හිතන්නේ. මේක ඉදියේ යතුම ධර්මයක් කියලා. සම්මා සමාධිය කියලා ආගත සමාධිය කියන්නේ සමාධිය අත්‍යවශ්‍යයි. මේ දසන භාවනා කළත් ඒක තමයි සමාධියෙන් නැත්නම් සමත භාවනාවක කිරීම රමත භාවනා කියන දේ සමාධිය ඇති කරගන්න ඉතාමත් අවශ්‍ය කරනවා. ඒ නිසා සමාධිය දිනු කරගන්න උත්සාහ ගන්න ඕන. ඒ සමාධිය දිනු කරගත්තේ නැත්නම් අපිට අර සමාධියෙන් දැකපු ධර්ම විශ්වාසයෙන් දකින්නට නැහැ. ඒක සමාධිය වඩන්නට ඕන. ඒක සමාම භාවනා දිනු කර ගැනීම වැඩි යුතු දෙයක් වෙනවා. එතකොට මේක සමාධියේ සුපදින දිනු කර දෙන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. ඒ ධම්මයේ සම්බුද්ධන්ගේ වැනි දේවල් නම් කර්ම දියා දීලා ඒකට කර්ම දුරට අත්හිත දෙන්න පුළුවන්. නමුත් සමාධිය වැනි දේවල් වඩන්න දෙයක් කියලා කියනවා නම් මේකට අතහිත දෙන්න පුළුවන් ශක්තියක් කාටවත් නැහැ බුදු කෙනෙකුටවත් නැහැ. සමාධිය විසින් දිනු කරගත යුතු ධර්මයක්. ඊළඟට උපේක්ෂා සම්බුද්ධන්ගේ උපේක්ෂාව ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ සංඛාර උපේක්ෂාවේ උපේක්ෂාවද 10ක් දෙන්න විසඳුමාගේ දක්වලා දෙනවා. උපේක්ෂා සම්බන්ධයෙන් බුද්ධං උපේක්ෂා කියන එක දක්වන්නේ. විශේෂයෙන්ම මේ උපේක්ෂාව කියන එක සිදුවෙන නදහත් භාවය. මේ නදහත් භාවය නිරන්තරයෙන්ම සබා ගන්නට මොහොතවා භාවනා කරන විටවත් අඩු වශයෙන් නදහත් භාවය තබන්නට ඕන අනිත් ඊට අමතරව මේ නදහත් භාවය දිනු කිරීමක් වශයෙන් භාවනාවක් වශයෙන් තිබුණා. අතීතයේ තියෙන සියලුම සංස්කාරකලේ සමාසුත නඳා කරගන්නවා කියන අදහස් කරගත යුතුයි. කියන්නේ අතීතයේ යම්තා දේවල් දුරුමනවා. නාම ධර්ම හෝ රූප ධර්ම සංස්කාර කියන්නේ වචන දෙකකින් කියනවනේ. මේ සංස්කාර ධර්ම සෑම එකක්ම සමාන පිළිබඳව බාහිර ලෝකයේ පිළිබඳව සමාන අතුරු කරන පිළිබඳව ආවර සංස්කාර ධර්මයක් කෙරෙහි අතීතයේ අරගෙන අපගේ සිත දුවනවා නම් ඒ අතීතේ කරා අපේ සිත දුවනවා නම් ඒකේ ඇලෙනවා නම් ඒකේ ගැටෙනවා නම් එතන උපේක්ෂිත භාවයක් නෑ මේ අතීතයේ සිදු වූ සිදු වූ සිත් දහන්න ඒකාන්තයෙන් නැතිලා නැතිලා ගියනම් ඒක කොයි ආකාරයෙන් හිතවත් වැඩක් නෑ කියන අවබෝධයේ සමාධිය පිටතින් નિરાයාසයෙන් නැති වෙනවා එතන අතීතයේ කොයිතරම් සැපක් වුණත් දැන් නැති වැඩක් නෑ ඒක හිතන සිතිවිලි මාත්‍රයක් පමණයි අතීතයේ කොයිතරම් දුකක් වුණත් ඇති වැඩක් නෑ ඒක දැන් සිතිවිලි මාත්‍රයක් පමණයි කොයි දෙයක් වුණත් එහෙමයි අතීතේ මැරිලා ගෑවිලා ගිය ධර්ම අනේ ඒකට අතීතන් නාමනාම ගන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියන අතීතයේ සිදු වන්නේ දෙපයි කියලා අතීතයේ සම්පූර්ණයෙන්ම නැති වී ගියක් ඒක ගැන කොයි ආකාරයෙන් සිදුවත් වැඩක් නෑ අතීතය ගැන නඳහත් නඳහත් වෙනවා කියලා නඳහත් කරන්න පුළුවන් අනාගතයේ නැත්තටිකම් කියන නැත්නම් අනාගතය තම කන්නේ නැහැ ඒ නිසා කොයි ආකාරයෙන් කන්නේ ඉන්නේ කියන්නද බෑ අනාගතය ගැන හිත හිතා දුක් වෙනකෝ සතුටු මේක සිද්ධ නොකරොත් බෑ අනාගතය ගැන මනහත් වේදේ වර්තමානය ගැන මනහත් වෙනවා කාල වශයෙන් මතක තනාලට වර්තමාන කාලත් ඒකම මනහත් වේදේ ඊළඟට තමන්ගේ රූපය ගැන විතර නදාත් වෙනවා තමන් මේ වයසට ගිහින් දැයි කියලා දුක් වෙන්නට අවශ්‍යකම නැහැ මේක දුක් වෙනවා කියලා වයසට යන්න නතරවන්නේ දුක්ුණයි කියලා තරුණ භාවයට පත්වන්න ඉස්සර. ඒක තව තවත් දුරට ඒ වයසට යාම තවත් වැඩි කිරීමට හේතු වෙනවා විනා. ඒ කියන්නේ මානසික බලපෑම කායික වර්ධනය සඳහා හේතු වෙනවා. මානසික මානසික මට්ටම කායික වර්ධනය සඳහා හේතු වෙනවා. ඒ නිසා කායික ප්‍රියාකාරණය තිබුණා. තමයි නැදහත් වෙන එකයි තියෙන්නේ. ඒකට ඇවිල්ලා වෙන එකට ප්‍රතිපලයක් ඔච්චර ඇලුනත් ඇති වැඩකුත් නෑ. ඔච්චර ගැටුනත් ඇති වැඩක් නෑ. Taman ලස්සන නෑ කියලා, Taman උසහාත නෑ කියලා. නැත්නම් තමන්ගේ ශරීරේ නොවිදියේ නෑ නෙවිදියේ නෑ කියලා හරි. කවර ආකාරයෙන් නිරන්තරයෙන් මේක බෙදවෙනවා කියලා හරි. මේක මා දුර්වල දෙයක් කියලා හරි. මොනක් ආකාරයෙන් සුපුරුෂා ඒ ගැන දුක් වෙනවා නම් යම්කිසි ප්‍රතිගයක් පිට කර ගන්නවා නම් මේක වැරදි දෙයක්. ඒක නිසා ශරීරයේ වෙන ශික්ෂිත වෙන්න ඕන නදහස් ගන්න ඕන. ඒක නදහස් ගන්න එක නදහස් කරලා මේක යථාර්ථයේ දකින්න තියෙනවා කියන එක නෙවෙයි. මූල සම්පූර්ණ මේ කාන්දාසන දුක් වලියක්. ඒ කාන්දාසන නාම දෙයක්, ඒ කාන්දාසන අනිත්‍ය දෙයක්. ඒක දකින්න එක අවබෝධ කරගන්නවා. ඒක අවබෝධ කරගත්තා කියන්නේ ඒක කෙනෙක් ගැටුනේ කියලා කිසිම වැඩක් නෑ. ඒක දෙකක් තියෙන පමණයි ඉන්නේ. ඒ නිසා මේ දෙකත් යථාර්ථයෙන් එකයි මේ ඉන්නහත් වෙනවා කියලා මතක් කරගන්න ඕනේ. වේදනාව කියන්නේ නැත්නම් විශේෂයෙන් දුක් වේදනාව කියන්නේ නැත්නම් දුක් වේදනාව කියන්නේ යන යන දැකීමක් ඒක පරිලක්. පරිලක් අනුසාරයි. ඒ නිසා දුක් වේදනාවට සැදගත් දෙන්න මේ ප්‍රේම දහසෙන්. සැප වේදනාවට යැදීමක් ඇති වෙන බොහෝ කෙනෙකුට ඒතකොට රාග අංශය තමයි සිත් තුළ ඇතිවන්නේ. ඒ නිසා සැප වේදනාවක් ආවත් මේකත් තියෙනවා නැති වෙනවා සංස්කාර ධර්මයක් කියලා නඩහත් වෙනවා. ශේෂ්ඨ වේදනාවකට හිත නඩහත් වෙනවා. තමයි සුත ප්‍රපහන සංඥා සංස්කාර විඥාන ධර්මතේ ඒ ආකාරයෙන් අදහස් වෙනවා. ඊට අමතරව තමයි අසුර ප්‍රම දරුණ නදාරිත තුනක් ආනන්දෝ තුනක් විශේෂිත මේ සෑම කෙනෙකුම නදහස් වෙනවා නදහස් වෙනවා නදහස් වෙනවා කියලා සුත නදහස් කරගන්න. ඊට අමතරව බාහිර ලෝකයේ සංස්කාර ධර්ම කියනවා අවුව වැස්ස දීප උලංගනේ කියලා මේ කාර්ය අතිශයින් උෂ්ණයි බෝධනේ ඉදිරියට දුක්ඛමයි කියලා. අත කිසිම වැඩක් නෑ. අර බාහිර වශයෙන් විශ්වාසයෙන් වැඩිම උත්සාහයෙන් දුකට අමතරව මානසික වශයෙන් දුකක් එකතම දුක් දෙකක් මේ මොන කුජල ලබනවා ඒ නිසා මේ සෑම සබහාර සංස්කාර ධර්මයක් කියන සුබනඳහත් වෙනවා එනදහත් වෙනවා නඳහත් වෙනවා කියලා සුබනඳහත් කරගන්නවා දෙවියන්ටම නඳහත් වෙනවා දකුණේ මාර්ගය තන්නුවේ භූතය මනුෂ්‍යය වදිනව ප්‍රගුණ සියලුම මනුෂ්‍යයන්ටම නඳහත් වෙනවා අපිට නැත්නම් මේ දෙන්නේ ජීවිතේ මිනිස්සු දෙවියන් බලන ඇති කරගන්නේ මුස්ලිම් මිනිස්සු දෙවියන් වගේ ඇති කරගන්නේ ඒවා මොකක් හරි නැත්නම් දෙලේ තම සත්‍යයන් වලින්ම මම නදාස් වෙනවා නදාස් වෙනවා නදාස් වෙනවා කියන එක නදාස් කරගන්න. ඒකට මේ ජීවන සංස්කාර දෙකේ සිටේ නැටක් භාවයක්. ඒක උපේක්ෂිත භාවයකට පත් කර ගැනීමක් කරගත යුතුයි. අන්තිමට ගිහින් ගිහින් නදාස් ගන්න දෙයක් නැතුව සුතේ තියෙන නදාස් භාවය පමණයි. මේ නදාස් භාවයට නදාස් වෙනවා කියලා ඒකත් නදාස් වෙනවා කියන්නේ ඒ සිතේ නැදහස් භාවය ඇති වෙලා සිත සාන්ත වෙලා නිසල වෙලා ගියාට පස්සේ ඒකටත් සම්පූර්ණ සිහින් නැදීමක් ඇති වෙනවා බොහෝ අවස්ථාවලදී. ඇති වෙන දුකේ. ඒ නිසා ඒකත් සංස්කාර ධර්මය නිසා ඒකටත් නැදහස් වෙනවා කියලා නැදහස් වෙනකොට මේ ලෝකේ යන්තා සංස්කාර කියන ඒ හැම සංස්කාරයක් වෙන නැදහස් වෙන අවශ්‍යයි. එහෙම නැදහස් වෙන සිදු වෙනවා. ඒකයි අවශ්‍යයි. එතකොට නිවනට එන්න නැදහස් වෙනවා. යම් කිසි ධ්‍යාන මාර්ගඵල තියෙනවනම් ඒ අතරින් නැදහස් වෙනවා. මොකද හේතුව දැන් අපි දැන් ධ්‍යානයක් යනවා දැන් පළවෙනි ධ්‍යානය කරන දෙක තුන හතර වෙන එක ගන්නේ ඉතින් ඕවා කින්නකම් හොඳයි පරිසමෝහන ධ්‍යාන වල ධ්‍යානෙන් එළියට ගමන ඕවා මොකක්ද නැහැ සංස්කාර ධර්ම තියෙනවා ඔකට ඇදලා කියලා නේද තමයි නැත්නම් ඔබේ සෝවන් පරිසිත යනවා සබදා ගන්න පරිසිත යනවා අදවසේ ආයෙත් පරිසිතේ ඉන්නකොට නිවන් දකින්නේ ඒක නැති එකකින් හිතට පස්සේ නිවන් දකින්න කෙරෙන්නේ නැහැ මේ විදිහට සිත තමා මඳහස් කරගන්නට පුරුදු වෙන්න ඕන. සියලුම සංස්කාර කෙරේ. බඳුනල දිනෝය දෙන්නේ දිනෝය ලෝකෙ ඉඳලා දිනෝය මේ මොහොතේ තියෙන දේවල් හිතට අරගෙන පිටුලින් දුක් විඳලා පිටුලින් ගැටීමක් ඇති කියන නැත්නම් වැඩිවීමක් ඇති කර ගන්නවට වඩා මේවා සංස්කාර ලෝකේ යථාර්ථයේ මේ සංස්කාර ධර්මයේ ස්වરૂපය මේකයි කියලා හිතලා හිත නැදහත් කර ගන්නට පුළුවන් නම් මේක විශේෂ ක්‍රියාවක් ඒක උසස් ක්‍රියාවක් ඒක නිසා බුදුන් තරන්දුවට හිත නැදහත් කර ගන්නට බලන්න ඕන සෑම අවස්ථාවකදීම මේ නැදහත් භාවය නිතර නිතර නිතර ප්‍රගුණ කරන්න කියන්නේ නිකන් ඉන්න වෙලාවට මේ සෑම දෙයක් ගැන හිතේ තමයි මේවා ගැන නඩාතනවා නඩාතනවා නඩාතනවා විශේෂයෙන්ම තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ තියෙන අදහස් මේ යුතුයමයි. රූපේතරේ වේදනාවේ සංඥා සංකාර විඥාන කෙරේ. මේවා මඳහත් කළ මනාපල අන්තිම විඥාත්පසන මාකයන් කියන්නේ අන්තිමට තියෙන ධම්මේ සාන්තන නිච්චයෙන් මොකක් කරන්නද හිතේ ස්වરૂපයක් ඒකෙත් මෙතන දහස් වෙනවා නදහස් වෙනවා කියලා. එතකොට තමන්ගේ මේ මඳහත් කියන්නේ මේ හිමා කියන දතනක් නෙමෙයි නේද කියලා. මේ විදිහට මේ උපේක්ෂා සම්බන්ධයෙන් දිනු කරගatiයි. තමයි යම් කිසි ධර්මයක් අවබෝධ කරගත්තා නම් ඒකත් එදින සංස්කාර ධර්මයක් අවබෝධ වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න නැතිනම් ඉන්න දහස් වෙනවා කියලා හිතනවා. මේ කියන කතාව සමහර මේ වැඩ ආදාළ නොවන්නේ කියන්නේ මේ වැඩ කැමති නොවන්නට පුළුවන්. කුසල සත්‍යයයි මොකද්ද මේ ලෝකයේ තියෙන දේවල් ඔක්කොම බොරු. බොරු කියන්නේ ඇතිවලා නැතිවලා යන නිසා කිසිම සත්‍යතාවයක් නැහැ. දුක්ඛ සත්‍ය කියුවත් බොරුව. සංවේ සත්‍ය කියුවත් බොරුව. නිරෝධ සත්‍ය කියුවත් බොරුව. මාර්ග සත්‍ය කියුවත් බොරුව. අනිත්‍ය කියුවත් දුකක් බොරුව. අනාත්මය කියුවත් ඔක්කොම බොරුව. ඒ බොරු කියන්නේ මොකක්ද දන්නවද කියලා. මේවා සුපතිම පහළ වෙන සිතිවිලි ධර්ම හැර වෙන කිසිවක් නෙවෙයි. ඒ සිතිවිලි ධර්ම නැති වුණා නැතුව ඊට පස්සේ ගන්නට දෙයක් නැහැ කියන බොරුවක් එතනින්. අපිට බුදුමහත් කියන්නේ බුදුහාමුදුරන් වෙන ටිකක් හිතගෙන ඉඳගෙන ගියා. ඒක ඔන්න සිතිවිලි ටිකක් ඇති වෙන තමයි මේ සිතිවිලි වලට කියන්නේ බුදුහාමුදුරන්. ඉතින් මේ සිතිවිලි ටික ඇති වුණා, ප්‍රයෝජන නැහැ කියනවා. ඊට පස්සේ බුදු ගුණ ඉවර වුණාම මේ සිතිවිල්ලක් තමයි වෙන්නේ. මේ විස්තර නැති වෙච්ච නිසා එතන ඇති සත්‍ය වශයෙන් ගන්නට කිසිවක් නැහැ. ඒකයි මම කියනවා කිය. සත්‍ය වශයෙන් ගන්නට කිසිවක් හිතරවන්නේ. අපි දැන් ගොනුවේ සමාපත්තිය සමාදරට ඒක නෙගිටවම ඒකත් සත්‍ය වශයෙන් ගන්න නැති වෙනවා. ඵල සමාතර සමාධිය නිවන් කියයි නිවන ඒ ඵල සමාතේ නෙගිටවම ඒ නිවන සම්ප නිවන සතුවර ඒකත් නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට බලනකොට මේවා සෝම සිතේ ඇති වෙන සිතේ ධර්ම විනා මේ කිසිම සත්‍ය භාවයක් නෑ. ඒක කිසිම ඇති නැති වෙන නිරුද්ධ වෙන ස්වરૂපයක් වෙන වෙන දෙයක් නෑ. අපි හිතන දුක්ඛ සත්‍ය මේකයි කියලා අපි අවබෝධ කරගන්න ඒක සිතින් හිතක් පමණයි. ඒකෝද ඒකත් තේරෙන්නේ නැතිලා. ඒක සත්‍යයක් නෙවෙයි. සංදේශයෙන් ඒකත් තේරෙන්නේ නැතිලා කියනවා. ඒකින්ද අපි නම් පටිච්චසමුප්පාද ධර්ම වැනි ගැඹුරු ධර්ම අනුද්දාංශ සංස්කාරකන සංස්කාර වේදනා කියන සංස්කාර තුන විඥාන විඥාන තුන නාම රූප මේ අමනවල ඕම සිතින් සිතිවිලි ටිකක් ඇති වෙන්නේ ඇති යම් කොමන වෙනසක් නැහැ අන්තිමට අපි කියන රාත්‍රී කියන්නේ මරණය කියන්නේ ඒක මරණය කියන්නේ රාත්‍රී කියන එක මහා වචනය නිදාන් පරිපාලන පස්සේ ඒ වචන දැන් නැරෙනවා එතකොට මරණය නාමයේ අර ඔක්කොම දේවල් නැතිලා ඒ මොකක්ද විතරේ අන්තිම ප්‍රණෝන්දාට පස්සේ අනුපාදිතේ සුනිදාන ධාතුව කියනවා කියන්නේ අනුපාදිතේ සුනිදාන ධාතුව කියලා ඇති කිසිවක් නෑ දෙයක් නෑ මොකක්ම නාම රූප ධර්මයන් සම්පූර්ණයෙන් නැති යාම පමණයි කියන්නේ. ඒත් පස්සේ අනුපාල සෝෂ නිබන්ධාත කියලා ගන්නට කිව්වහම එකක් බොරුවක්. එතන කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ කියන අර්ථයෙන් බොරු කියනවා කියන්නේ. අනිත්‍යය කියන අදහසනේ කිසිම දෙයක් ඉතිරිවන්නේ නැති නිසා මේක සත්‍ය වශයෙන් ගන්න බෑ. මේක හරියට අවබෝධ කරගන්න හැම දෙයක් කරන විදිහින් වෙන දහස් භාවයක් තියෙනවා. පිළිතුර භාවයක් තියෙනවා. අපිට කිසි දෙයක් කරන්නේ ඔව් ඕනම හැදෙන්න ඕනම විශ්වාසයක් ඕනම කරුණක් ඕනම ධර්මයක් තමන්ගේ සත්‍ය වේවා අසත්‍ය වේවා සිද්ධාන්ත වශයෙන් පාතන ධර්ම වේවා අවරක් වුණානේ තමන්ගේ සිත තුළ පහළ වී යන සුසීරු ධර්ම ඇති නැති යාමක් තමයි මෙතන තියෙන සත්‍ය ඒකයි. ඉතින් මේකකොට මේ සිතීදී ඇතිලා නැතිලා ගියත් පස්සේ ධර්මත කිසිම සත්‍ය වශයෙන් දෙයක් නෙමෙයි නිසා මේ කිසිම දෙයක සත්‍යක් නෙමෙයි. කිසිම සත්‍යයක් නෙමෙයි. මම දකින්නේ ඒකම සත්‍යයි චතුරාර්ය සත්‍යයක් නෙවෙයි. මොකක්ද ඒ සත්‍යය මේ කිසිවක්ම නැහැ කියන එක. කිසිවක්ම නැහැ. ඒ කියන්නේ නිවන කියලා දෙයකට අන්තිමේදී ගන්නට මොකක්වත් නැහැ. එතකොට කිසිවක්ම නැහැ කියන එකත් උපදේ කියන සුඛී දන්න ඒකක් නැහැ. ඒ වාක්‍ය කියන්නට කරන්න දෙයක් නැති තැනක් වෙනවා. ඒකකොට මොකක්වත් නෑ උපාදාන ආන්දලෙන් බඳින් ගන්නවා කොතනකවත් තියෙන තැනක් නෑ ඒක මෙයා. මොකද හේතුව ඔක්කොම තිබෙන මේ දේවල් ඔක්කොම අන්දරට පස්සේ මේක නිසා මේ අවබෝධය ඇති කරගත්තොත් මේ හැම දෙයක් කෙරෙම මදහත් වන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ ඒ කියන්නේ ඉදිරියෙම මදහත් භාවයක් වෙනවා. උපේක්ෂා මහත්මයාගේ නිරායාසයෙන් වැඩෙන. ඒ නිසා යථාර්ථය තේරුම් ගන්න කොයි දේ හිතුවත් කොයි දේ කරුවත් කොයි හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් කොයි සත්‍ය දෙයක් වුණත් අසත්‍ය දෙයක් වුණත් ධර්ම විදිහට පරමාර්ථ වශයෙන් කියන දෙයක් වුණත් නැති දෙයක් මොනම දෙයක් ගැන හිතුව අපගේ සිතතර සිටේදී ඒ පිළිබඳව ඇති නැති යම් හැරෙකතන දැන් මොකක්වත් නැහැ. ඒ සුපින් විශ්වයන් ධර්ම ඇති පිළිවන් නැතිව ගියාද ඒ සත්‍ය කියලා ගන්නට කිසිවක් නැහැ ඔක්කොම මිත්‍යාවන්. නැති විදිය ධර්ම නැති වුණාට අපි ගන්නට කිසිවක් නැහැ. මෙන්න මේක ඵලයට දකින්න දකින්න පුළුවන් වුණ මේ සියලුම සංස්කාර කෙරෙහි ප්‍රොක්ෂා භාවයේ නිරායාසයෙන් සිදු කරගන්න පුළුවන් විශේෂ හේතුවක් අර මම කලින් කියපු විදිහට ඉගෙනුම් දේවල් කෙරෙහි සිත බලෙන් හරි උපේක්ෂාවට පත් කරගන්න. මේවා ටිකෙන් ටික දියුණු කරගෙන දියුණු කරගෙන යනකොට මේ සියලුම සංස්කාර අනිත්‍යයි කියලා උපේක්ෂාවට කරගන්න පුළුවන්. මේවා සංස්කාර කියන්නේ දුකයි කියලා මේ විදිහට කරගන්න පුළුවන්. ඒ නැත්නම් මේ සියලුම සංස්කාර අනාත්මයි කියලා ප්‍රේක්ෂා කරගන්න පුළුවන්. මම පස්සේ මේ විගාන කරගන්න පුළුවන් මම දන්නේ. එහෙම ප්‍රේක්ෂා කරගන්න පුළුවන්. මේ විදිහට ප්‍රේක්ෂා කරගන්න. මේ ප්‍රේක්ෂා කරගත්තාට පස්සේ මේ ජීවිතේ විශේෂ වස්තුවෙන් තමාට මන්දටින්න පුළුවන් සහනශීලී තත්ත්වයක්. ඒ කියන්නේ මේවා අල්ලගෙන දඩාගෙන සංස්කාර අල්ලගෙන දඩගෙන තාක්කල් දුකක් සහ දුක් සමුදයක් තමයි තියෙන්නේ. මාසෙකින් ඔක්කොම අයින් කළාම උතන මොකම ප්‍රශ්නයක් වන්නේ සිතටත් කරගෙන තමන්ගේ පරිදි පවතී ඒ සිතට අපි කියනවා විමුක්ත සිතක් නිදහස් එකක් කියලා. අනිත් අය අල්ලගෙන බදාගෙන පටලවගෙන දඟලන සිත් වලින් ඒක කටයුතු කරන ඒක නිසාම ඉතින් ඔහේ සංස්කාර රැස්තර කර දිනින් දිගට දිනින් දිගට සංස්කාරික කරලා යනවා. මේ විදිහට බුද්ධංග ධර්ම හත් බුදුරජාණන් වහන්සේ විශේෂ දේශනා කළා කියන්නේ ඒ නිසා මේ බුද්ධංග ධර්ම හත දිනු කරන්න ප්‍රශ්නා කරන්නේ. ඒ බද්ධාංගයට දිනු කර ගැනීමෙන් පුළුවන්කම ලැබෙනවා අපාරාපාරංගමන සම්මත්තන් කියන ලක්ෂ්‍ය පරිදි මේ සංස්කාරයෙන් එතරට යන්නට. ඒක දෙවියන්වත් මොකද සත්‍යය දිනු කරන්නේ දෙන්නේ දෙන්නේ. අඩු වශයෙන් දවසට වෙනාලි 15ක් 20ක් නම් මේ කාලයට සියල්ලම සතියෙන් කරනවා කියලා හිතලා අනිස්ථාන කරලා මොකක්වත් අත්පත්නොත් සියල්ලම සතියෙන් කරන්න පුළුවන්. ඒ කාලයක් බලන්න කියන්නේ සුළු කාලයකට පිටුපස්සේ කාර්යය කරගන්න පුළුවන් පස්සෙ. නිරායාසයෙන්ම සතිය ඉදී දිනු කර ගන්න පුළුවන් කමක් තියෙනවා. ඊළඟට ධම්මවිචේ සම්බන්ධයෙන් පිළිබඳ ප්‍රශ්නාව එක කෙලවරක් සීමාවක් නැහැ කියලා මම ප්‍රකාශ කළා. ධම්මවිචේ සම්බන්ධයෙන් දැටි ධම්ම තියෙනවා. සහානේ කරේක ධම්ම තියෙනවා. ධම්මවිචේ සම්බන්ධයෙන් දේශනෙම ආස්වාදකරේක ධම්ම තියෙනවා. වැඩි එක ධම්ම තියෙනවා. මේවා පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන ඒ අවබෝධය තව තවත් තව තවත් ගැඹුරින් ගැඹුරට සමාධියම අවබෝධයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. ඒකට තමයි ධම්මයේ සම්බුද්ධන් වෙනදෙන්නේ. නිවන සම්බුද්ධන් වෙනදීම සඳහා උත්සාහ ගන්න ඕනේ ලෝකන් කුසලයන් ගැන සඳහා ප්‍රීතිය තමයි සිදුවේදී අර තියෙන දුන්න සඳහා තමාගේ කායේ ශාසිතේ සංසිඳීම පස්සට සම්බුද්ධන් වෙනදෙන්නේ ඒක වදින සමාධිය දිනුනේ නැත්නම් තමයි සුබන්දන්නේ භාවයක්පත් වෙන්නේ. එනකට සමාධිය නම් අනිවාර්යයෙන්ම දිනු සඳහා සමත වශයෙන්ම නිදර්ශනා වශයෙන් දිනුවන් නැත්නම් සමත වශයෙන්ම භාවනා කරලා සමාධිය දිනනවා. ඊටමතුනේ උපේක්ෂාව සමාධිය පිටතට නිරායාසයෙන් ඇති නොවන ධර්මයක් නම් උපේක්ෂාව බලින් හරියට කරගන්න ඕනේ පිට පිට පිට පාර කරුණු තේරුම් අරගෙන මේ සංස්කාර ධර්මයේ පැවැත්ම හැර මූලිකයේ වෙන කිසිවක් නැහැ කියන අවබෝධය හරියට ඇතුණා නම් මේ වගේ උපේක්ෂාව මේක මහා අමාරු වැඩක් නෙවෙයි. ඒ කියන්නේ සම්මත සංස්කාර ලෝකයක්. බාහිර තියෙන පංචස්කන්ධ හැම එකම පණිවිඩ පණිවිඩ ඕනම දෙයක්. සංස්කාර ධර්ම වල සංස්කාර ඇතිවෙනවා සංස්කාර පවතිනවා සංස්කාර නැති වෙනවා ඉතින් මොකක්ද ගන්න දඟලන්න ඕන දන්නාට නිසා මේක හරියට තේරෙනවා නේද මෙතන උපේක්ෂාවට ප්‍රයත්න කරනවා උපේක්ෂාව සාමාන්‍ය අවශ්‍යයි මේ බුද්ධ ධර්මයේ ආකාරයෙන් දිනු කරගෙන යනකොට ඒකාන්ත වශයෙන්ම ඒක හරියට දිනු කරගත්තොත් මාර්ගඵල ලබන්නට පුළුවන්. සෝවාන් වන්නට පුළුවන්, සකදාගාමී යන්නට පුළුවන්, අනාගාමී රහතන්ට පුළුවන්. යම් කිසි කෙනෙක් පසේ බුදු සම්මා සම්බුදු වෙන තත්ත්වයන් ප්‍රාප්තය කරනවා නම් බබයන් බලාපොරොත්තු වෙනවා නම් ඒවා වුණත් ලබන්නට පුළුවන් ශක්තිය තියෙනවා මේ බුද්ධ ධර්මයෙන් වැඩි කරගෙන. ඒක නිසා වැඩ බඳල මේ ජීවිතයේ නැත්නම් උදේ අනාගත භවවලදී තමා මේ දක්වා සාස්ත්‍රාත්ම කළ ඒ ධර්මයන් සාස්ත්‍රාත්මයට විශ්වත වන්නේ කියලා කියන්නේ අපි මේ දේශනාවෙන් කරන්නේ. මම මෙතන දෙන ආකාශසහගත වෙන පාඩේ ගන්න ආකාශසහගත මොහොතේ දේවානාගමයේ ඉතා සුන්දරම ආකාශයෙන් ආකාශසහගත මොහොතේ දේවානාගමයේ ඉතා සුන්දරම සුන්දරම දේශනා ආකාශසහගත මොහොතේ පුණ්‍යන්තං මොදිතාසයන් දක්වන මංගලං දීපාසනේ කන්‍යා සුන්දරන්නේ මානුභා සමාගමෝ සකංකමාගමෝ සෝයාම් විභාන් සත්‍ය ඉදම්මේ තුන්වන් වාසවක්ඛලා වන්නෝ සබ්බ දුක්ඛාකමිත